නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පතම්යා ඒක රංජේන සග්ගස්ස ගමනේන මා සම්ම ලෝකාධිපච්චේන සෝතාපට්ටි ඵලං වරන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අනාථ පින්නික සිටුවරයා නමගේ නිවසේදී දේශනා කළ ගාථාවක් සතාවියා ඒක රාජ්‍යේන මහා පෘථිවියට එක රජ වෙන ශක්තිත රජකමටත් වඩා ශක්දස්ස ගමන වෙනවා සදිව ලෝකේ උත්පත්ති වීමට වඩා සබ්බ ලෝකාධිපත්‍යේන මුළු ලෝකයට අධිපතිව බ්‍රහ්ම රාජ වෙනවටත් වඩා සෝතාපට්ටි ඵලම් වරං සෝවාන් ඵලයේ ශ්‍රේෂ්ඨයි ශක්ති රජකමටත් සම්දේව් පදවියටත් බ්‍රහ්මරාජ පදයටත් වඩා සෝවාන් ඵලයේ ශ්‍රේෂ්ඨයි කියන මේ පදයෙන් හඳුන්වා දුන්නේ විශේෂ ඉස්තුති කතාවක්. ඒ කියන්නේ අනාථපිණ්ඩික සිටුවරයාගේ නිවසේ දූ දරුවෝ සියල්ලෝම අධිගමලාභීන් වුණා. ඒ වාසය කළ දාස් ගණන් සේවක සේවිකාවෝ පවා බොහෝ සෙයින් මාර්ගඵල ලැබුවා යයි. එය ධර්මඥානය පුරුදු කරන ප්‍රතිපත්ති පුරන පිරිසක්. යටත් පිළිසෙන් මෙහි මේ මාසිකයන්ගේ කිරිබොන දරුවන්ට පවා පිළිවෙත් පුරනවා ඒ කාලෙ. පොය දවසට දරුවන්ට පිළිදෙන්නේ නැතුව අවස්ථාවේ චතුමදුර ටිකක් කට ගන්නවා කියන මේ පෙරවත් පුරුදු වෙන්න. ඒ තරමට කුඩා පිළි දරුවන්ට පවා පිළිවෙත් පුරුදු කරන නිවසක්. එක්තරා දාසියක් අචිර වෙතේ ගංගාවෙන් වතුර ගේන්න යනකොට නිතර නිතර දකින්න ලැබෙනවා බ්‍රාහ්මණයෙක් ගඟේ සුළු වේලක්ම නානවා. අසාස්ත්‍යය මොකද පියාණෙනි මේ නාන්නේ සුළු වේලක්. ඒවා දරුවෝ මම මේ පෞෂෝදනවා විසුද්ධියටපත් වෙනවා. එනම් පියාණෙනි ඔය වතුරේ ඉන්න මාළුවන්ගේ පව් නැතුව ඇතින ඔක්කොම හැමදාම හේදි හේදින ඉන්නේ. එතකොට මේ මිනිස්යාට නුවණ පහළ වුණා. වතුරෙන් ගොඩ වෙන ඇවිල්ලා කිව්වා දරුවෝ ඔබ මගේ කල්යාණ මිත්‍රයෙක්. ඔබ මට ලොකු ආභෝධයක් දුන්නා. වතුරින් නෑනේ පව් හේදෙනවා නම් මේ වතුරේ ඉන්න මාළුවන්ගේ පව් මුකුත් නැහැ. ඔක්කොම හේදි හේදිනේ නිකේ. ඔබේ කල්යාණ මිත්‍ර වචනයට මම අවදි වුණා. මම යනවා බුදුරජාන් වහන්සේ ළඟට කියලා වෙන බුදුබණ අහලා මාර්ගඵල නිර්වාණ ධාතු අසාක්ෂාත් කරගන්න. ඒ ධර්මයේ නිවසේ යසියන් ධර්මඥානය ප්‍රතිපත්ති ඥානය දිනු කරන පුණ්‍යවන්ත පිරිසක්. විශේෂ නමුත් මේ සිටුවරයාගේ බාල පුතුණු කෙනෙක් සිටියා කාල කුමාරයා තෙල්. මේ දරුවා බණාන්ට එන්නේ නැහැ, ධම් ප්‍රගන්නට එන්නේ නැහැ, බුදුන් වහන්සේට යන්නේ නැහැ, සෙල්ලම් කරමින් කාලය ගෙවනවා. ඒ අතර මේ සිටුවරයාට නුවණ පහළ වුණා මේ දරුවාටත් නිවන් රසය ලැබෙන්න සලස්වන්නට ඕනේ. හෙටයි පොයේ කියලා මේ දරුවාට නියම කළා පුතා හෙට පොයේ දවසේ ජේතවනාරාමයේ ගිහින් තෙහෙවක් සමාදන් වෙලා ආවොත් සතුදා උදෑසන ආහා මම පහවණු 100ක් දෙනවා ඇතැයි. ඉතින් මේ කාල කුමාරයා සතුටු වුණා මට මේ සුබෝන් දේශ දෙයක් කියලා ඉදා සිල් අරගෙන සුරාත්‍රියේම ධර්මාසනයත් නිදාගෙන ඉඳලා උදේම ගෙදර ආවා. ඒ තුමා ආහාර පානත් මුදලුත් ලෑස්ති කළා තිබුණා. ඉස්ලාම් එල්ලුවාගේ මුදල ආර්ථික ඉස්ලාම් සෑහි මුදල ඉල්ලුවා. ඉතින් සිටුවරයා තේරුම් ගත්තා දැන් මේ මුදලට දරුවයි කොහොම ආසයි එනිසා මීළඟ වාරයට වඩා තෑග්ගක් දෙන්න මම පොරොන්දු කරගන්නවා කියලා ඊළඟ පොය දාසේදී හෙටයි පොය කියන කිව්වා හෙට දරුවෝ පොය හෙට සිල් අරගෙන බණපදයක් අහගෙන ඇවිල්ලා මට කිව්වොත් මං සංකවන 1000ක් තෑගි දෙනවා කිව්වා ඉතින් මේ දරුවා කල්පනා කළා ඒකත් ලොකු ආභයක්. මට බණපදයක් පාඩම් කරගන්න එක බොහොම ලේසියි. එල බොහොම උනන්දුවෙන් එදා සිල් සමාදන් වෙලා එදා රාත්‍රී නොන්දා බණ ඇසුවා. බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට පෙනුණා මේ දරුවා සෝවාන් වෙන්න පින මෝරලා. එදා අවිස්ථාන කළා බුදුරජාණන් වහන්සේම ධර්ම දේශනා කළා මා දේශන දහම් පදය ආબોධ වේවා දහම් පදයක්වත් හිතෙන් නොරඳේවා කියලා. ඒ වගේම එළි වෙනකම් මේ දරුවා එක්වන් වාඩි වෙලා බණ ඇසුවා අලුයම් කාලේ වෙනකොට එක බණ පදයක්වත් මතක හිටියේ නැතුවට බණ ආબોධ වෙලා සෝවාන් මාර්ග ඵලයටපත් වුණා. සතුගා උදෑසන බුදුරජාන් වහන්සේ වැඳලා කිව්වා අනේ ස්වාමීනි අද අපේ ගෙදර වඩින්න ඕන දානෙට. කවදාත් මේ ගෙදර දානි සූදානම්. එනිසා බුදුරජාන් වහන්සේ මේ දරුවාට අනුග්‍රහ පිණිස කැමති වුණා. ඉන්දික සංඝයා වහන්සේට ආවාද දීලා මේ කුමාරයාත් එක්කම ගියා පිටු නිවෙතට. රජයා. එදා මේ දරුවා මුදල් ගැන ඇහුවෙත් නැහැ, කෑම ගැන ඇහුවෙත් නැහැ, බුද්ධ ප්‍රස්ථාන කළා. ඒ සීලොම වැඩ කටයුතු අවසන් කළ බුදු පියාණන් වහන්සේගේ දපාඩුවල අසුන් පනවල වඩා හිඳුවලා දානි බෙදලා වළඳවලා පාත්‍රයේ හොදලා ඔක්කොම වස් පිළිවෙල කළා දැනගෙන හිටියා පැත්තකට වෙලා. සිහිතුවරේ අසා සිටියා ස්වාමීනි මගේ පුතා ළඟේ ලොකු වෙනසක් මට අද පේනවා. මේ පෙර දවසේ ආපු ගමන් ඉල්ලුවේ තෑගි මුදල. අද තෑගි මුදල ගැනවත් ආහාර පාන ගැනවත් කිසිම හැඟීමක් නැහැ. බුද්ධෝපස්ථාන කරමින් බොහොම සංසුන්ව පවතිනවා. මොකද මේකට හේතුව එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනේ පැවැත්වුවා සිතානේ මේ දරුවාට දැන් චක්‍රවර්ත රාජ්‍ය ලැබුණට වඩා ලොකු සම්පත්තියක් ලැබිලා තියෙනවා. සත්‍ර දිව්‍ය රාජ්‍ය සම්පත්තියට වඩා ලොකු සැපතක් ලැබිලා තියෙනවා. එකැඟිල්ලකින් දහසක් ලෝක ධාතු ආලෝක කරන බ්‍රහ්ම සම්පත් ලැබුණාටත් වඩා උතුම් සැපතක් දැන් ලැබිලා තියෙනවා. ඒ මොනවාද? දහසක් නයින් ප්‍රතිමන්දේ සෝවාන් ඵලෙ. සිතුමා පුදුම සන්තෝෂයෙන් සාදුකාර දෙන අනුමෝදන් වුණා. මෙන්න මේ දේශනය තුළින් ඒ කාලීකයේ අපේ වැදගත් වැඩිහිටියන්ගේ ශාසන ගෞරවය එවැගේම ශාසනික ප්‍රතිපත්ති සංවිධානය ගැන ලොකු ආභෝධයක් අපට තෝරා ගන්න පුළුවන්. එක දවසක් මේ සිටු නිවසේ සිටුවරයාගේ මිනිබිරියක් අඳනවා. කිසිම කෙනෙකුට මේ මිනිබිරිය නවත්ත ගන්න බෑ. මේ සිටුවරයා දරුවා වඩාගෙන කිව්වා දරුවෝ ඔබේ පුතාට මොකද මේ නිමිදිරිය අඳන්නේ යාට දීලා තිබුණ බෝනිස්සේ. පිටියෙන් කරපු බෝනිස්සේ. මගේ පුතා කියන්නේ මේ නිමිදිරිය මේ බෝනික නලවැදවා. නාවැදවා. ඒ වගේම සතප්පවට ඔක්කොම කරනවා පුතෙක් හැටියේ. මේක අපේ ඇරලා බින්දුවක් කල්ලා ගියා. ඒකට අනේ මගේ පුතා මැරුණා කියලා මේ අදන්නේ. සිටුවරයා මේ දරුව වඩාගෙන කිව්වා දරුව ඔබේ පුතාට පින් දෙන්න හිතෙන්නේ කො පින්කමක් කරමු කිව්වා. ඒ පින්කමක් කරමු කිව්වා මේ ගිනි ගෙඩියේ ඇඳීම නැවතුණා. ඒ නිමිත්තෙන් බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ ගෙදරට පසුදා වැඩම කරවාගෙන 500ක් දෙනාට දාන දුන්නා. දාන වන්දල අවසානයේ මේ කුඩා නිමි ගෙඩියේ වඩාගෙන ඇවිල්ලා බුදු පාමුල නැමීගෙන කියනවා ස්වාමීනි මේ මගේ නිමි ගෙඩිය. මේ නිමි ගෙඩියට පුතෙක් හිටියා. පුතා ඊයේ මැරුණා. ඒ පුතාට පින් පිනිසයි මේ පින්කම කියලා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේක හාස්‍යර ලක්ෂණිය නැහැ. ඒකත් වැදගත් පාඩමක් හැටියට පහදා දෙමින් ධර්ම දේශනාවක් කළා. යම් සින්චාරම්මනං කත්වා දජ්ජාදානං අමච්චරි සුද්ධතේකේව ආරම්භ අථවා වස්තු දේවති කියේ. නැනම ත්‍යාගවන්තයෝ කවර හෝ අරමුණක් දෙන ධම්පින්කම් කරනවා. සමාන විට මේ පරිලෝකීය නිමිත්තෙන් සමාන විට ආරක්ෂක දෙවියන් පිටින් පිනිස මේ වාගේ සදාන් කරනකොට මේ පිටිබෝනිකා සිතක් ඇති දෙයක් නෙමෙයි නමුත් ඒ නිමිත්තෙන් උසස් කුසලයක් අත්පත් කරගත්තා ඒක නිසා නැනවත් අය කවර හෝ පින්කමක් කරන්නේ නිමිත්තක් කාරණයක් ආරම්භණයක් මුල් කරගෙනයි කියලා විශේෂ ධර්ම දේශනාවක් කළා. මේ ආදී ප්‍රවෘත්ති වලින් පැහැදිලි වෙන්නේ බුද්ධ ශාසනයේ තියෙන මහිමයයි. බුදුරජාණන් වහන්සේ වැඩෙන ආකාරයේ බෞද්ධ මොනතරම් ධාර්මිකව ධර්මිෂ්ඨව නැනනවන හේතුව කටයුතු කළාද කියන එක මේ හොඳට පැහැදිලි වෙනවා. ඊළඟට සලකා බලන්නට ඕනේ අදාපිනේ බුද්ධෝත්පාද කාලයක දන් දෙනවා, සීල් සමාදන් වෙනවා, බණ අහනවා, බණ කියනවා, භාවනා වඩනවා. මේ හැම එකකම ප්‍රතිඵලය කුමක්ද කියන එක. මේ හැම එකෙම ප්‍රතිඵලය නම් සක්විති රජ වීමක් නෙමෙයි. සක්දෙවිඳු පදවිය ලැබීමක් නෙමෙයි. බ්‍රහ්ම රාජ සම්ප්‍රත්‍යයක් නෙමෙයි. ඒ සියල්ලම తాවකාලිකයි. දීර්ඝ සංසාරයේ ඇති බැලුවොත් සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පායර අනිත් ලෝක ධාතු 26ම අනන්ත වාරවල අපි පහළ වී සිටියා. භවග්‍රේත හේතු වාර අසංඛ්‍ය ගණන් වාරකින් කියනවා. භවග්‍රේත අරූප ලෝකවල බ්‍රහ්ම ලෝකවල එයින් වැඩි කාලයක් නරක ආදී සතර ආපාත අපි ගියා. සමාන කරන්න බැරි තරම් දීර්ඝ කාලයක් තිස්සේ මේ භව සංසාරයේ ජාති ජරා ව්‍යාධි මරණ ආදියට පත් වෙමින් සැරිසරමින් ආවා. මනුෂ්‍ය ජීවිතයේ ඉන්න අපට පූර්ව භවයේ තෙමීමේ නුවණක් නැති නිසා අපි එකින් සන්තෝෂයෙන් ඉන්නවා. නමුත් පූර්ව භවය ගැන හොඳින් දැනගන්න නුවණක් පහළ වුණා නම් කිසකිනෙකටක ප්‍රමාණ වෙන්න වගේ මේ භවයෙන් එතන වීමට කටයුතු කර ගැනීමට අප්‍රමාද වෙනවා. එනිසා මේ භව සංසාරයේ තියෙන අදීන ආදීනව සලකමින් මේ දාන සීල භාවනා කුසල් සිදු කරන්නේ සත්‍විත සැපසට වඩා සත් දෙවිඳු පදවියට වඩා ධර්ම රාජ සම්ප්‍රාප්තියට වඩා ශ්‍රේෂ්ඨ වූ සෝතාපට්ටි මාර්ගයේ ඵලය, සකදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරහත් මාර්ගයේ ඵලය කියන සතර මඟ සතර ඵල පිළිවෙලින් අග්‍ර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසයි මේ සෑම කුසලයක්ම අපි යොමු කරනු ලබන්නේ. නිර්වාණ ධාතුව සඳහා කරන සෑම කුසලයක ආනිසංස වශයෙන් නිවන් දකින තුරු ජීව මානුෂ්‍යාදී සම්පත් දුර්ලභ වන්නේ නැහැ. ඒවා ස්වභාවයෙන්ම ලැබෙනවා. නිවන් පිණිස කරන කුසලයේදී කියන ඕපදික කුසලයේ කියලා. ඕපදික කුසලයේ කියන්නේ නිවන් දකිනතුරු කොහෙතනම් දෙවමනි සැප වින්දත් ඒ පින අහෝසී වෙන්නේ නැහැ අඩුවන්නේ නැහැ තව තවත් වැඩි දියුණු වෙනවා මෙන්න මේක නිසා බුද්ධෝත්පාද කාලයේ සිදු කරන මේ සෑම කුසලයකින්ම සතර මඟ ඵල නිවන කියන නවලෝතුරා ධර්මයෙන් ප්‍රාර්ථනා කටයුතු කියන එක පළමු ගාථාවට අනුරූප හිතා ගැනීම පුළුවනි. විශේෂයෙන්ම මේ සෝතාපට්ටි ඵලයේ සිට ආර්යත් මාර්ග ඵලයේ දක්වා ආර්යයන් වහන්සේලා 108 නමක් ඉන්නවා. ඒ ආර්යයන් වහන්සේලා 108 නමක් වන්නේ මෙහෙමයි. සතන සූත්‍රාන්ත දේශනාවේ තියෙනවා මේ කුග්ගල අත සතම්ප සත්තා චත්තාරියේකානි යුගානි හොන්ති තේ දක්ෂිනීය සුගතස්ස ශාවකා ඒතේ සුදින්නානි මහප්ඵලානි සීල සූත්‍රයේ දේශනාවක් එකසේ අටනමක් වූ ප්‍රශස්ත වූ ආර්යයන් වහන්සේලාගේ සංඛ්‍යාවක් වැඩි වෙනවා. යුගල වශයෙන් හතර නමක්, කුජල වශයෙන් අට දෙනෙක් සහ එකසේ අට නමක්. ඒ මේ ආදි මහා සංඝ රත්නයේ දෙවියන් සෑත ලෝකයාගේ සුදසස්කාර මහත්ඵල කරන දෙවියන් වාසේලා අනුත්තර පුණ්‍යස්ථේත්‍රය කියලා හඳුන්වනවා. කොහොමද එකසේ අට වැදෑනුන්ගෙන් මේ සෝවාන් ආර්යයන් වහන්සේලා පහළ වෙන 12 නමක්. සකෘදාගාමීන් වහන්සේලා 12 නමක් අනාගාමීන් වහන්සේලා 24 නමක් සහතන් වහන්සේලා දෙනමයි මාර්ගස්ථාරයන් වහන්සේලා හතර නමක් කියලා 54ක් ඉන්නවා ඒ 54 දෙගුණයක් වෙනකොට 108ක් වෙනවා ඒ ලැබෙන්නේ මෙහෙමයි සෝවාන් ආර්යයන් වහන්සේලා 12 නමක් වෙන්නේ සෝවාන් වෙනකොට සමහර ආර්යයන් වහන්සේ නමක් මේ සුතේ එකාත්මයකදීම අරහත්ත්වයටපත් වෙනවා. එලෙ නොතුමන් දෙකින ඒක බීජී කියලා. එවැනි සෝවාන් ආර්යයන් වහන්සේ කියන ඒක බීජී. තව සමහර සෝවාන් ආර්යයන් වහන්සේ නමක් ඉන්නවා ආත්ම දෙකකදී තුනකදී හතරකදී පහකදී හයකදී කියන අවස්ථා පහේදී යම් වෙලාවක රහත් වෙනවා. එවැනි එවැනි ප්‍රශ්න වලට කියනවා කෝලං කෝල කියලා. තා සමහර කෙනෙක් කියනවා ප්‍රාර්ථනා පරිද්දෙන් ආත්භාව හතක්ම යනවා. බිම්බිසාර මහ රජුන්ට වාගේ. බිම්බිසාර මහ රජුරෝ මනුලොවත් එන්නේ ඉස්සර වාර හතක් චාතුරු මහ රාජික දිවි ලෝකෙ හිටියා. එතුමාගේ පැතුමක් වුණා මනුෂ්‍ය ලෝකෙන් පසුව වාර හතක්ම චාතුරු මහ රාජික උපදින්නේ නෙමෙයි දැනට එතුමා චාතුරු මහ රාජිකේ ඉන්නව ජනවසබ කියලා දිව රාජයෙක් කියලා. ඉතින් ඒ තමන්ගේ පැතුම අනුව <clears throat> ආත්ම හතක්ම නැවත නැවත උපදින්න පුළුවන් එවැනි උතුමන් කියන සත්සත්පත්තු පරම කියලා. දැන් මෙහෙම සෝවාන් ආර්යයන් වහන්සේලා නම් වශයෙන් තුනට බෙදුණා. ඒකදීදී කෝලං කෝල සත්සත්පත්තු පරම. ඒකදීදී කියන්නේ ඒක ආත්මයකදී රහත් වෙනවා. කෝලං කෝල කියන්නේ ආත්ම එකට වැඩියෙන් හතට අඩුවෙන් කාලය තුලදී රහත් වෙනවා. සත්සත්පත්තු පරම කියන්නේ ආත්ම හතක්ම ජීවින් රහත් වෙනවා. ඔය තුනම ප්‍රතිපදා කියන හතරකින් වැඩි වෙනවා. ඒකවල 129 මොකද්ද ප්‍රතිපදා කියන්නේ? දුක්ඛා ප්‍රතිපදා, දණ්ඩා විඤ්ඤා, දුක්ඛා ප්‍රතිපදා, කිප්පා විඤ්ඤා, සුඛා ප්‍රතිපදා, දණ්ඩා විඤ්ඤා, සුඛා ප්‍රතිපදා, කිප්පා විඤ්ඤා කියලා ප්‍රතිපදා ක්‍රම හතරක් තියෙනවා. දුක්ඛා ප්‍රතිපදා, දණ්ඩා විඤ්ඤා කියන්නේ සමහර ආර්යයන් වහන්සේ කෙනෙක් ඉන්නවා බොහෝම දුකසේ සිල් ගන්නවා. බොහෝම දුකසේ සමත භාවනා කරනවා. දුකසේ විපස්සනා කරනවා. ඒ කියන්නේ නොයෙක් ලියන රෝග වලින් තෙලි තෙලි වෙනස් වෙනත් බාහිර උපද්‍රවයන්ගෙන් බාධා වෙයි. තමන්ගේ නීවරණ ආදී ක්ලේශයන්ගෙන් බාධා වෙන්නේ පිළිවෙත් පුරන් වීමට කියන දුක්ඛාපටිපදා. හිතාමින් දුක්ඛාපටිපදා දන්දාමින් ඥාති එච්චර මහන්සි වෙලා ප්‍රතිඵලේ බොහෝ ප්‍රමාද වෙනවා. ප්‍රතිඵලයේ බොහෝ ප්‍රමාද වෙනවා. ඒකට කියනවා දන්දා විඤ්ඤා. හේතුව මේකයි. පූර්ව ජාතිවල දාන සීල භාවනා කුසල් කරලා අඩුයි. එිනො සමත භාවනා කරලා නැහැ. අඩුයි. විපස්සනා භාවනා කරලා තියෙන්නේ බොහොම අඩුයි. අන්න ඒක නිසා දුක්ඛා ප්‍රතිපදා දන්දා විඤ්ඤා වෙනවා. දුක්ඛා ප්‍රතිපදා සිප්පා විඤ්ඤා දෙවෙනි පිළිවෙත මෙහෙමයි. සසරදී දාන සීල භාවනා කුසල් කරලා තියෙනවා අඩුයි. සමත භාවනාවත් බොහොම අඩුවෙන් කරලා තියෙනවා. විපස්සනාවත් ලැබෙනවා. විපස්සනා භාවනාවත් ලැබෙච්ච නිසා දුකසේ පිළිවෙත් පුරා ඉක්මනින් ප්‍රතිඵල ලබනවා. ඒකට කියනවා දුක්ඛාපටිපදා සිප්පාබින්ඤා. තුන්වෙනි එක සුඛාපටිපදා දන්දාබින්ඤා. සසරදී දාන සීල භාවනා කුසල් බොහෝම සිද්ධ කරලා තියෙනවා. සමත භාවනාව ධ්‍යාන අධිඥා දක්වා දිනු කරගෙන තිබුණා. විපස්සනා වඩලා තිබුණේ අඩියේ. ඒ නැත්තන් දුක සුවසේ පිළිවෙත් පුරාල ලැබෙනවා. සුවසේ නීවරණ ආදී යටපත් කරන්න පුළුවන් වෙනවා සුඛා ප්‍රතිපදා. නමුත් ඒකේ ප්‍රතිඵලයේ මාර්ගඵල ප්‍රතිලාභේ ප්‍රමාදයි. ඒකට කියනවා සුඛා ප්‍රතිපදා දන්දාභිඥා. සුඛා ප්‍රතිපදා පිට්ඨාභිඥා කියන්නේ සසරදී බොහෝ දාන සීල භාවනා කුසල රැස් කරගෙන තිබුණා. එවැගේම සමත භාවනාවත් ඉහළ මට්ටමට දියුණු කරගෙන තිබුණා. විදර්ශනා භාවනාවත් ඉහළ මට්ටමටම සංකාරුපේක්ඛාව දක්වාම දියුණු කරලා තිබුණ පෙර සැරදී. එවැනි කෙනෙකු සෝවාන් වෙනකොට සුඛා ප්‍රතිපදා කිප්පා විඤ්ඤා කියන මාර්ගයට අනුව පිළිවෙත ලබනවා. මෙන්න මෙහෙම ඒකදීගේ ආර්යයන් වහන්සේ හතර නමකට බෙදෙනවා. මේ ප්‍රතිපදා හතරෙන් හතර නමයි. කෝලං කෝල ඒත් හතරට බෙදෙනවා. සත්සත් සත්තුකාරම අතරට බෙදෙනවා. සෝත සෝවාන් ආර්යයන් වහන්සේලා 12 නමයි. සකදාගාමීන් වහන්සේලා 12 නමක් වෙනවා. මනුෂ්‍ය ලෝකයයි දිව්‍ය ලෝකයයි කියන කාමසුගතියේදී සෝවාන් වෙන ආර්යයන්ට කියන සකදාගාමී කාමාවචර සකදාගාමී. රූපාචර භූමි තියෙනවා 10ක්. ඒ රූපාචර භූමි 10 ේදී සෝවාන් වුණා නම් රූපාවචරය සකදාගාමී. අරූපාවචර භූමිය හතරක් තියෙනවා. එහි ජීරහක් සෝවාන් වුණා නම් එයිදී සෝවාන් වෙච්ච අය සකදාගාමී වුණා නම් එළෙන උතුමන්ලි කියනවා අරූපාවචර සකදාගාමී කියලා. ඔය තුන්නම අර දුක්ඛාපටිපදා දන්දා භින්නා දුක්ඛාපටිපදා සික්ඛා භින්නා සුඛාපටිපදා දන්දා භින්නා සුඛාපටිපදා සික්ඛා භින්නා කියන හතරෙන් වැඩි වුණාම 12 නමක් වෙනවා. දැන් සෝවාන් සතරදාගාමී දෙනම 24 නමක් වාටපත් වුණා. අනාගාමීන් වහන්සේලා ඉන්නවා 24 නමක්. මනුෂ්‍ය ලෝකයේදී දිව්‍ය ලෝකයේදී අනාගාමී වුණාම සමහරට පහත් බ්‍රහ්ම ලෝකවලත් අනාගාමී වුණාම සුද්ධාවාසයට යනවා. සුද්ධාවාස පහේ අනාගාමීන් වහන්සේලා 24 නමක් ඉන්නවා. පළමුවෙනි අවිය බඹතලේ පස් නමයි. අතාපේ පස් නමයි. සුදස්සයේ පස් නමයි. සුදස්සියේ පස් නමයි. අකනිකාය හතර නමයි. එයින් ප්‍රශ්නවල ප්‍රශ්න මේ කියන්නේ මෙහෙමයි. අන්තරා පරිනිබ්බායේ, උපාච්‍ය පරිනිබ්බායේ, අසංකාර පරිනිබ්බායේ, සසංකාර පරිනිබ්බායේ උද්ධාන්තෝ තසනිට්ඨගාමී කියලා අවිනබමතලේ ප්‍රශ්නමයි. අනිත් තුනේ ප්‍රශ්නම බැගින් ඉහළ මේකේ හතර නමයි. අන්තරා පරිනිබ්බායේ කියන්නේ මෙහෙමයි. අවිනබමතලේ පරමාර්ථ 1000යි, මහා කල්ප 1000යි. කර්මාංශ මහා කල්ප 1000යි. කර්මාංශ 500ක් ගෙවෙන් ඉස්සර රහත් වෙනවා නම් අන්තරා පරිනිබ්බායි කියලා. මහා කල්ප 500ක් ගෙවි ඒ අතර රහත් වෙනවා නම් උපහාස්ස පරිනිබ්බායි. ඒ දෙනම අතරින් අන්තරා පරිනිබ්බායි දෙනමක් වෙනවා. උත්සාහ නොගෙන රහත් වෙනවා. ඒකට කියනවා අසංකාර පරිනිබ්බායි. උත්සාහ දෙන රහත් වෙනවා. සසංකාර පරිනිබ්බායි. එතකොට අසංකාර සසංකාර දෙකෙන් වැඩි වුණා මෙතන හතර නමක් වුණා. උද්දන්තෝත අකනිට්ඨගාමී කියන්නේ ඒ අහෝකෘත් මේම සුද්ධ ආවාසයේ පන්නේ පළවෙනි එකේ රහත් නොවේ අකනිටාට යනවා. අකනිටා වෙද රහත් වෙනවා. ඒ නිසා උද්දන්තෝත අකනිට්ඨගාමී කියන පළවෙනි බඹතලේ පස් නමක් තියෙනවා. ඔය වගේම දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන සුද්ධ ආවාස හතරේම පස් නම පස් නම රැගෙන එනවා. ඉහළම බඹසෙලේ කියන්නේ අකනිතාවේ බුද්ධං සෝත අකනිත ගාමී කියලා කෙනෙක් නෑ. අන්තරා පරිනිබ්බාවේ සසංකා අසංකාර පරිනිබ්බාය සසංකාරේ පරිනිබ්බාය උපාච්ච පරිනිබ්බාය කියලා හතර දෙනාට බෙදෙනවා. ඒතකොට මෙන්න මේ කියන 24 නමයි සෝවාන් සකදාගම 24 නමයි 48 නමයි. සාතන් වාසන දෙනමක් වෙනවා. රහතන් වහන්සේලා දෙනම වෙන්නේ අස්ස සමාපත්තිලාභී රහතන් වහන්සේට කියන උබතෝ භාග විමුක්ත කියලා. අස්ස සමාපatti නොලැබූ රහතන් වහන්සේට කියනවා පඤ්ඤා විමුක්ත කියලා. එතකොට මේ දෙනමත් එක්ක 59යි. දැන් මේ කීවේ ඵලයටපත් වූ ආර්යයන් වහන්සේලා 59යි. ඊළාට මාර්ග 14 නමක් ඉන්නවනේ. සෝවාන් මාර්ගස්ත්‍ය සකදාගාමී මාර්ගස්ත්‍ය අනාගාමී මාර්ගස්ත්‍ය අරිහත් මාර්ගස්ත්‍ය අටුවට 54යි මේ 54 දෙන දුර දෙකකින් වැඩි වෙනවා ඒ කියන්නේ මඟඵල නිවන් ලබන්නන්ගේ කොටස් දෙකක් ඉන්නවා ශ්‍රද්ධාව මුල් කොටගෙන මඟඵල ලබන්නෝ ශ්‍රද්ධා දුර ප්‍රඥා මුල් කොටගෙන මඟඵල ලබන්නෝ ප්‍රඥා දුර එතකොට මේ කියන්නේ දුර දෙක අනුව 54 වැඩි වුණාම 108ක් වේදවා. ඒ තමයි 108 හැදාරුම් ආර්ය මහා සංඝ රත්නයේ. ඒකට බුද්ධ ශාසනයේ දුර වශයෙන් ඔයාලට දෙකයි ශ්‍රද්ධා දුර ප්‍රඥා දුර. අභිනිවේෂ කියලා දෙකක් තියෙනවා. සමතාභි නිවේෂ විපස්සනාභි නිවේෂ කියලා. ඒ කියන්නේ සමහර කෙනෙක් සමත භාවනා වඩා මාර්ගඵල වලට යන සමත භාවනාවෙන් විපස්සනාට යොමු වෙනවා. සමාන කෙනෙක් කෙලින්ම විපස්සනා වඩලා මාර්ගඵල ලැබෙනවා. නිසා සමතා විනේස විපස්සනා විනේස කියලා අභිනේස දෙකයි. තීර්ථ දෙකක් තියෙනවා. ඒ කියන්නේ සමතයෙන් ගිහිල්ලා විපස්සනා වඩා හෝ කෙලින්ම විපස්සනා වඩා හෝ රහත් වෙන උතුමන් අතර සමතයෙන් ගිහිල්ලා අස සමාපත්තිලාභීව රහත් වුණාම උබතෝ භාග විමුක්ත. ඊළඟට අස සමාපatti නොලබා සමාද රූපාර්ථ සමාප්‍රත්‍ය ලබා රහත් වෙනවා උතුමන් වහන්සේලාට කියනවා පඤ්ඤා විමුක්තේ මේ විදිහට දුර දෙකයි අභිනිවේෂ දෙකයි තීර්ථ දෙකයි කියලා හැටියට ආර්යයන් වහන්සේලා කොටස් වලට බෙදලා යනවා ඊළාට මේ උගතම භාග විමුක්ත පඤ්ඤා විමුක්ත කාය ශක්ති විත්තිපත්ත සද්ධා විමුක්ත ධම්මානුසාරයේ සද්ධානුසාරය කියලා තවත් නම් හතකින් මේ උතුමන් වහන්සේලා හඳුන්වනවා. එයින් උබතෝ භාග විමුක්තිකය දැන් සඳහන් කළ පරිද්දෙන් රූපාචර අරූපාචර රස සමාප්‍රතිලාභීව සාත් වෙනවා. ඒ රහතන් වහන්සේ උබතෝ භාග විමුක්තයි. සමහර විට ඥාන නොවදා සුද්ධ විදර්ශනාව අදලා සාත් වෙනවා. සමාධි රූපාඨ ධාන හතර හෝ පහ ලබාගෙන රහත් වෙනවා. ඒ උතුමන් අෂ්ට සමාපatti ලබා නැති නිසා පඤ්ඤා විමුක්ති කියලා හඳුන්වන ඒ රහතන් වහන්සේ. ඊළඟ කාය ශක්තිය කියන්නේ අෂ්ට සමාපatti ලාභේ සෝවාන් ඵලස්ත්‍යානීට අරියක් මාර්ගස්ත්‍ය දක්වා හැදෙනාට කියනවා කාය ශක්තිය කියලා. කාය ශක්තිය. ඊළඟට සද්ධා විමුක්ති කියනවා ඒ සෝවාන් පලස්යාගේ සිට අරිහත් මාර්ගස්යා දක්වා හැය දෙනාට ශ්‍රද්ධා විමුක්ති කියනවා. ඒ වගේම දික්තිපත්ත ඒත් එහෙමයි සෝවාන් පලස්යාගේ පතන් අරිහත් මාර්ගස්යා දක්වා හැය දෙනාට කියනවා දික්තිපත්ත. ඊළඟට ධම්මානුසාරී ප්‍රඥාව මුල් කොටගෙන ප්‍රඥාව ධුරේ කොටගෙන සෝවාන් මාර්ග ඵලයටපත් වෙනවා. ඒ සෝවාන් මාර්ග අවස්ථාවේදී ධම්මානුසාරී අත් සමාපත්තිම ලබාගෙන හිටියාන සෝවාන් මාර්ගස් අවස්ථාවේදී ධම්මානුසාරී ඉතිරි අවස්ථා හයේදී කාය ශක්තිය ප්‍රාර්ථනාවට උපදෝභාග විමුක්තයි. සද්ධා මුල් කොටගෙන විපස්සනා වඩා අධිගම ලබන සෝවාන් ආර්යයන් වහන්සේට කියනවා සද්ධානුසාරී. සද්ධානුසාරී ඒ සද්ධානුසාරී සෝවාන් මාර්ගස්ය අස්ස සමාපත්තිලාභී හිටියා නම් සෝවාන් මාර්ගස්ථ අවස්ථාවේදී සද්ධානුසාරී ඊළඟට ඉතිරි හය අවස්ථාවේදී කාය ශක්තිය රහත් වෙනකොට පඤ්ඤා විමුක්ත. උගතෝ භාග විමුක්ත. යම් මේකෙන් අස්ස සමාපatti නොලබා ප්‍රඥා මුල් කොටගෙන සෝවාන් වුණාම ධම්මානුසාරී ඊළඟට ඉතිරි අවස්ථාවේදී දික්තිපත් රහත් වෙනකොට පඤ්ඤා විමුක්ත. ඒ වගේම අර්ථ සමාපatti නොලබා ශ්‍රද්ධා මුල් කොටගෙන සෝවාන් මාර්ගයටපත් වෙනකොට ශ්‍රද්ධානුසාරී. ඉතිරි අවස්ථා හයේදී ශ්‍රද්ධා විමුක්ත රහත් වෙනකොට පඤ්ඤා විමුක්ත. මෙන්න මේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රභේදය තරන්තරට විග්‍රහ කරලා බලනකොට ওই නම් හසින් යුදු යුතු ආර්යයන් වහන්සේලා 116 නමක් පමණ වෙනවා. මේ හැම එකකින්ම බුදුරජාන් වහන්සේ පහදා දෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵල අධිගම ලබන්නම් ඒ ඒ මාර්ග ඔස්සේ ගමන් කර ලබා ගන්න සත්‍යය ගැන පැහැදිලි කිරීම පිණිසයි. ඒ හැම එකකින්ම ලබන මාර්ගඵල වලින් ලැබෙන අරමුණ නිර්වාණ ධාතුවයි. නිර්වාණ ධාතුවේ කොයි අර කොයි විදිහේ සමත භාවනාවෙන් ගියත් විපස්සනා භාවනාවෙන් ගියත් නිර්වාණ ධාතුව කාටත් සාධාරණ එක හා සමාන ලක්ෂණයෙන් යුක්තයි. නිර්වාණ ධාතුව සම්පති ලක්ෂණයෙන් යුක්තයි. සාම්පති ලක්ෂණය කියන්නේ මේ නිතර නිතර 11 මහා ගින්නකින් දැවෙන තන නිස්පන්ද ලෝකේ නියුණු තැන තමයි සාම්පති කියලා කියන්නේ. ඒ භූමි වශයෙන් කාමාවචර භූමියට අයිතිත් නැහැ. රූපාවචර භූමියට අයිතිත් නැහැ. අරූපාවචර භූමියට අයිතිත් නැහැ. අවස්ථා භූමියක් හැටියටයි මේ නිර්වාණය හඳුන්වන්නේ. එනිසා ලෝකෝත්තර භූමිය හැටියට නිර්වාණය අවස්ථා භූමියක්. ඒ සෝවාන් ආදී මාර්ගඵල ධර්මයන්ට අරමුණු වෙන අතිශයින්ම සාන්ත ස්වરૂපයක්. ඒක විද්‍යමාන වූ ධර්ම ස්වභාවයක් නැති දෙයක් එහෙම නෙමෙයි. ඒ මේ නිර්වාණය ගැන හඳුන්වනකොට සංති ලක්ෂණන් නිබ්බාණං කියලා ඒක විදිහකට හඳුන්වනවා. සෞපාදිශේෂ නිබ්බාන ධාතු අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියලා දෙකකට බෙදෙනවා. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල ජීවත් සිටින්දී ලබා ගන්න ආර්යයන් වහන්සේගේ නිවනට කියනවා සෞපාදිශේෂ නිබ්බාන ධාතු. ඒ කියන්නේ ස්කන්ධ පංචකේ තව ජීවමානව සිටෙද්දී නිර්වාණය දකිනවා. අනුපාදසේත නිර්වාණය කියලා කියන්නේ ඉතේ රහත් වෙලා යම් දාසක පිළිවන් පානවා. පිළිවන් පෑමෙන් ස්කන්ධ බාරය බහා තබනවා අත්හරිනවා. එනිසා ස්කන්ධ කියන මේ උපාදි අත්හරින අවස්ථාවට කියනවා අනුපාදසේත නිබ්බාන ධාතු කියලා. තවත් තියෙනවා නිර්වාණයේ ලක්ෂණ තුනක් අනුව නම් තුනක්. ශුන්‍යත විමෝක්ෂ අනිමිත්ත විමෝක්ෂ අපඨේත විමෝක්ෂ කියලා. ආත්ම වශයෙන් ගත යුතු කිසිවක් නැති බැවින් නිර්වාණය ශුන්‍යත විමෝක්ෂය හඳුන්වනවා. තෘෂ්ණා කරන්න කිසිවක් නැති බැවින් නිර්වාණය අපන්නිත විමෝක්ෂය කියලා හඳුන්වනවා. එවාගෙම ඇති වෙන නැති වෙන සංස්කාර නිමිත්තක් නැති බැවින් නිර්වාණය අනිමිත්ත විමෝක්ෂය කියලා හඳුන්වනවා. මේ විදිහට නිර්වාණය කොටස් තුනකට හඳුන්වන්න පුළුවන්. ඔය වගේම තවත් හේත ප්‍රතිපක්ෂ ක්ලේශයන්ගේ ප්‍රහාණ වශයෙන් නිර්වාණයට බොහෝ නම් භාවිතා කරන්න පුළුවන්. ඒ නිර්වාණයේ ලක්ෂණ ඇටයට හඳුන්වනවා විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝ පබං එත් නාමංච රූපංච එත් පතරේච ආපෝ තේජෝ වායෝ නගාදති එත් දීගංච රක්ඛංච අනුසූලං සුභා සුභං එතනාමන්ත රූපංච අශේෂං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති කියන නිර්වාණ ධාතුවේ හැඳින්වීමක් කළා තියෙනවා දීඝනිකායේ වර්ත සූත්‍රයේ. ඒ සූත්‍ර දේශනාවෙන් හඳුන්වන්නේ නිර්වාණයේ ලක්ෂණ ස්වභාවය. විඥානං නිර්වාණයේ විශිෂ්ටඥාණයෙන් දතියුතු ධර්මතාවක්. විශිෂ්ටඥානයේ කියන්නේ සෝවාන් ආදී මාර්ග ඥාන ඵල ඥාන වලින් තමයි නිර්වාණය අරමුණු වෙන්නේ. කාමාශය සිටින් අරමුණු කරන්න පුළුවන් කමක් නැහැ මේ මාර්ගඵල නොලැබූ කෙනෙකුට. මාර්ගඵල ලැබූ කෙනෙකුට නම් ප්‍රත්‍යක්ෂා වීති වලදී ඥාන සංප්‍රයුක්ත කාමාශය මහා කුසල් සිත් හතරයි ඥාන සංප්‍රයුක්ත මහා ක්‍රියා සිත් හතරයි මනෝද්වාරා වර්ධනයේ අභිඥා සිත් දෙකයි කියන මේ වෙන් නිර්වාණය අරමුණු කරන්න පුළුවන්. මාර්ගඵල නොලැබූ කෙනෙකුට පුළුවන් කමක් නැහැ. නිසා මේ ලෝකෝත්තර මාර්ග ඥාන ඵල ඥාන වලින් දතියුතු බැවින් නිම් ඒවාස්න විඥානං කියලා. සිත නෙමෙයි. විශේෂ නෝනෙන් දතියුතු කියන එකයි. අනිදස්සනං කියන්නේ ඇහැට පේන්නේ නැති සාන්ත ස්වභාවයක්. අනන්තං කියන්නේ නිර්වාණය ඉමක් කොනක් නැහැ. අතීත අනාගත වර්තමාන තුන් කාලයටයි තින්නේ. නිර්වාණය අනන්ත වූ සාන්ත ස්වභාවයක්. සම්බතෝ පබං කියන්නේ හැම සත්‍යෙම ප්‍රභාස්වරයි. අතිශයම පිරිසුදුයි. ඒ වගේම සවස් වේගමක් තියෙනවා හැම පැත්තෙන්ම බහ ගන්න පුළුවන් තොටුපළවා තියෙන පොකුණක් වාගේ නිර්වාණයට සමත භාවනාවෙන් ගියත් බහ ගන්නවා විපස්සනා භාවනාවෙන් ගියත් බහ ගන්නවා සතිපට්ඨානෙන් ගියක් දහ ගන්නවා සම්‍යක්ප්‍රදානෙන් ගියක් දහ ගන්නවා මේ වගේ ප්‍රතිකොල රාශියකින් පාපකින් දහ ගන්න පුළුවන් පොකුණක් වගේ නිසා අසබ්බතෝ සමං එත් පඨවේ චාපෝ තේජෝ වායෝ නගදති එතන මහ පොළොවක් නෑ ජලාශයක් නෑ සුළඟක් නැහැ, ගින්දරක් නැහැ. ඒ වගේ පහළ වෙන්නේ නැහැ නිර්වාණය මේ සතර මහා ධාතු කිසිවක් නැහැ. එත දීර්ඝංච රස්සංච අනුන්තුලං සුභා සුභං. ඒ දික් බවක්, කෙටි බවක්, සියුම් බවක්, මහත් බවක්, වසකුරු බවක් මේ වගේ ස්වභාවයක් එහි ඇත්තේ නැහැ. විඥානස්ස නිරෝධේන එසේතං උපරුජ්ජති. මේ භවයක් පාසා අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං ආදී ගෙන ආව ඒ විඥාන පරම්පරාවේ අවසාන සිඹීමක් එනම් ඉන්පස්සේ අනුපාදකයට නිර්වාණ ධාතුව කියන අවස්ථාවෙන් සීල නාම රූපයන්ගෙන් නිදහස් වාටපත් වේවා. මෙන්න මේ தත්යෙන් යුක්ත වූ නිර්වාණ ධාතුව ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සම්භූපදී පටිනිස්සංගෝ සන්නස්සයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං කියන නිතර මෙනෙහි කරන්න අවසර දීලා තියෙනවා. මේ ලෝකදීන්ගේ සංසිඳීම නම් වූ වගේම සියලු කුණාවන්ගේ අවසානයේ නම් වූ එවාගේම සියලු සංස්කාර දුක්ඛයන්ගෙන් විරාගය නම් වූ නිරෝධය නම් වූ නිර්වාණය සාන්තය ප්‍රණීතය කියලා නිතර මෙනෙහි කරන්නේ උපසමානුස්සති භාවනාවේදී සරුවක් යනවා සිදේශනා කරන තියෙන්නේ. ඉතින් මෙන්න මේ අනුව සලස බැලීමේදී අර මුලින් සඳහන් කළේ පතව්‍යායේක රාජ්‍යේන සංඝස්ස ගමනේනවා සම්බලෝකාදි පච්චේන සෝතාපට්ටි ඵලං වරං කියන මේ දේශනේ තුලින් අපට පැහැදිලි කරගන්න පුළුවන් අපි යන නිවන් ගමන මොනතරම් වාසනාවන්ත එවාගෙම ශ්‍රේෂ්ඨ තත්ත්වයක්ද කියන එක. අපි අද මේ අලුතෙන් ධම් පින්කම් කරනවා නෙමෙයි. සසරේදී බොහෝ ಜಾති ಜಾතියෙන්දී දාන සීල භාවනා කුසල් අත්පත් කරගෙන එන බැවින් තමයි අපට බුද්ධෝත්පාද කාලයක් ලැබුණේ. හොඳ කල්යාණ මිත්‍ර දෙමව්පියන් ලැබුණේ. හොඳ සද්ධර්මයේ ලැබුණේ යෝනිසෝ මනසකාරයට අනුව නුවණින් කල්පනා කරමින් නිවන් මඟ යන්නේදී හිත පහළ වුණේ එවාගේම නිත්‍ය සීල උපෝසත සීල සමාදන් වෙදී සමථ ප්‍රාර්ථනා භාවනා වඩමින් පිළිවෙත් පුරන්න හිත නැමෙන්නේ සතර දේ කරගෙන මහා පිණිත උපනිෂේ වාසනා වෙනුයි එනිසා මේ වාසනාව ආදාපේ තව තවත් සාහවරු කර ගැනීම පිණිසයි සලගුණ සැලකීමේ සිරිතින් මෙවැනි පින්කම් සිදු කරනු ලබන්නේ එදා සාන්තිනායකයන් වහන්සේ 45 සාරුද්දක් මුළුල්ලේ මේ විදිහට ලොවට දෙතෝ දාමින් අපවාගේ සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුර පමුණවන්න සමත් වුණා. තමන් වහන්සේ කෙටි කාලයකින් පිරිණ වෙන බැවින් අනාගතේ බල අදිස්ථාන බල පිහිටුවා සුවාසෝ දහසක් ධර්මස්කන්ධය දේශනා කළා. තමන් වහන්සේ ආයිෂාගේ කෙළවර දස දහසක් ලෝක දහස් ආලෝක කරමින් තිබුණු පහනක් මේ යන්නාසේ අනුපාදිතේස පරිනිර්වාණය නිවන් කොට වැඳියා. සෙසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සෙසු ජනතාව කර්මාරූපෝතිය සෝතිය කර්මාරූපෝ මේ පරිලෝකිය. යාරස්ථාන රාජධානි යන් පුකුණු මාලිගාදී සියල්ල කාර්යාගයයෙන් නැස්තාව හේතු වුණා. මේවා විරහසකාරකා මහා ප්‍රති මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු දේවල් දොරවල් වලට සදාන් යානවා නැඳුම් පැඳුම් මිලමුදල්ලාදී පාරිභෝගික වස්තු කෑමෙන් දීමෙන් ඇඳුමින් පැළඳුමින් වශයෙන් දුලතෙන් දේශයෙන් හේතෙන් පරිණාහරණය කරන ආත්භාව සියල්ලක් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මස්තනියක් පාසා ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවෙන් නැතිවෙන් දෙකෙන් විතර පෙළෙන බැවින් දුකයි, කැමතිසේ නොපවත්නා බැවින් අනත්තයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරය සත්‍යයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව සමුදය සත්‍යයයි. ඒ දෙක නැති ශාන්ත නිවන නිරෝධ සත්‍යයයි. නිවනට යාගත හැකි ආර්ය සත්‍යක මාර්ගය මාර්ග සත්‍යයයි. අනන්ත පරිමාණ බුදුපසේ බුදුමහා රහතන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාදී පාරමී බැලෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් ලැබියා. සතර දුක් තරණය කළ කෙලෙස් ගිනි නිවාසාන්ත නිවනින් සදාට සනසේ වදාළ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සෑම කල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරාණයක් පස්වරණ සෑම කුසලයක් අපට පාරමී බවට බෝධිපාක්ෂ ධර්ම බවට ආර්ය අෂ්ටාංග සමාර්ග මාර්ගපත් වී චතු බෝධින් සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු වාසනා වේවා ප්‍රාර්ථනා සබා ගනිමු